දිලොසි මහත්මිය අවසරයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේට ඇහෙනවද මම කියන එක ඇහෙනවා ස්වාමින් වහන්සේ අද දේශනාව ගැන විශේෂ දෙයක් කියන්න ඕනේ මම හිතන්නේ මම අහන්නේ ගොඩාක් ප්‍රශ්න අර ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නෙට උත්තර ලැබුණා මට පොඩි අත්දැකීමක් එක්කත් කියන්න ඕනේ මම හුඟක් මේ අභිධර්මයට කැමති කෙනෙක් ඉගෙන ගන්න හදන හැම වෙලෙම මට හොඳට එක්ක ධර්මයට හොඳටම ලැබි කට්ටියගෙන් අභිධර්මයේ ඉගෙන ගන්න එක තේරුමක් නැහැ කියලා ගොඩක් සරයක්ම සම නවත්තලා තියෙන ඒගොල්ලෝ වරදකට නෙමෙයි කරලා තියෙන නොදැනුවත්කම කියලා ඊමට තේරුනේ නැතුව කිසිම වරදක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මට වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට හරි සතුටුයි අද ඒකට පිළිතුර ඉතාමත් පැහැදිලිව හම්බුණා ස්වාමීන් වහන්සේ. මම හිතනවා මේ අද දේශනාවට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක නම් මේ පූර්වම කරපු හොඳ කුසලයක් කියලා. ඒ ගැන වහන්සේටත් ප්‍රශ්න අහපු ස්වාමීන් වහන්සේටත් ගොඩාක් මේ පිං ලැබෙන්න ඕනේ. ඒ කුසලය වහන්සේලාට උතුම් නිර්වාණය රහත් භාවය ඉක්මනට අවබෝධ වෙන්න පිණිසම පිහිට වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ මට තිබ්බේ නැති ප්‍රශ්නයක් මතු වුණාට ස්වාමීන් වහන්සේ අනික මට ඒ ස්වාමීන් වහන්සේගේ අවසරයි නම සඳහන් වෙලා නැහැ. ඒ ස්වාමීන් වහන්සේ ඇහුවා අර අපි ඡන්දයෙන්ද තෘෂ්ණාවෙන්ද නිවන ගැන යන්නේ කියලා මේ අපි හොයා ගන්න ඕනේ කියලා. ඒක ගැනයි මගේ ප්‍රශ්නේ. ඒ ස්වාමීන් ස්වාමීන් වහන්සේ අද දේශනාවේ කිව්වේ අර සමහරක් අය මේකට අධික වීරය එහෙම කරලා යනවා කියලා ඇත්තටම මට ඔක්කොම වෙලා තියෙනවා. ඒ ඔක්කොම හින්දා මට ගොඩාක් දේවල් කරගන්න බැරි වුණා. අධික වීරය වැඩි වෙලා ඒකෙන් කර ඒ ස්වාමීන් වහන්සේලාත් මට කව මට වීරිය වැඩි හින්දා මට මුකුත් කරන්න බෑ හිත සස් මේ හිත මේ වික්ෂිප්ත වෙනවා කියලා ඒක මට කියන ඒක කියනකොට හොඳටම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව දැන් තියෙන ගැටලුව මේක මම නිවන කරා යන්නේ අධික තෘෂ්ණාවෙන්ද අවබෝධයෙන්ද කියලා මම විශ්වාස කරන්නේ අවබෝධයෙන් කියලා නමුත් අපිට වංචනිකව ඒ වගේ අපි නොදැනුවත්වම අපිට වෙන ඒක ගැන දෙයක් තියනවාද කියලා මට හොයාගන්න බෑ ස්වාමින් වහන්සේ. ඒක කොහොමද අපි වෙන් කරලා අඳුරගන්න අවශ්‍යද? එහෙම නැත්නම් මේ කරන වඩාගෙන යන භාවනා හැමම වඩාගෙන යන එක කරන්නද? තමන් මේ ගමන යන්නේ තෘෂ්ණාවෙන්ද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද සහ ඇත්තටම එහෙම සොයන්න ඕනද මේ යන විදිහට ගියාම ඇතිද කියන එක. ඒතෙක් ඇත්තටම යන විදිහට යාම වැරදි කියලා කියන්න බෑ. හැබැයි ඒ යන විදිහට යනකොට අපි යම් කෙසේ වැරදි තැනක ඉන්නවා නම් යම් යම් තැන්වල පටලැවෙනවා. ඒ කියන්නේ අපි නිවැරදි මානසික තත්ත්වේ නැතිනම් දැන් මම අර උදාහරණයක් හැටියට අර රොකට් එකේ කතාව කිව්වේ. එතකොට ඒකේ අර මුල් රළු කොටස අපට උදව් වෙනවා අර ගුරුත්වාකර්ෂණ සීමාවෙන් එහාට යන්න. හැබැයි එතනින් එහාට ගියාම අපිට මේකේ ඒ ඒ උපකරණයට මේක බරක් විදිහට දැනෙන්න ගන්න. ගැටලුවක් විදිහට දැනෙන්න ගන්න. එතකොට අන්න එහෙම අපිට විදර්ශනා කොහොම කරගෙන යනකොට අපේ මනස වැඩෙනකොට වැඩෙනකොට යම් යම් තැන්වල ගැටලුවක් තියෙනවා කියලා වැටහුණාට පස්සේ අපිට ඒක එතනදි විසඳ ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට කලින්ම අපි වෙනසිලිමත් වෙන්න පුළුවන් නම් දහම් කරුණු දැනගෙන ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම් ගැටලු නිර්මාණය වෙන්න පෙර ආතුවම අපිට එහි අර්බුදය හඳුනා ගන්න. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් සීනි අපේ ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි නම් කාලයක් කොහොම යනකොට ඒවෙන් යම් යම් ලෙඩ රෝග මතුවෙන්න ගන්නවා. ඇස්පෙනීම අඩු වෙනවා. ඊළඟට ශරීරයේ වර්ධන ස්වභාවය වෙනස් වෙනවා. එතකොට මුත්‍රා පිට වෙන ගතිය වැඩි වෙනවා, නිදිමත වැඩි වෙනවා. එහෙම එක එක රෝග ලක්ෂණ මතුවෙනවා. ඉතින් එහෙම රෝග ලක්ෂණ මතු වුණාට පස්සේ අපි හොයලා බලන්න ඕනේ මේ මොකක් නිසාද කියලා. එතකොට අපිට මේ සීනි වැඩි කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් කල්ලාතුවම විමසිලිමත් වුණා නම් තමන් ගන්න ආහාර තමන් අධිකව සීනි අනුභව කරනවද තමන් හරියට ව්‍යායාම සක්මන් ආදී කෙරෙන්නේ නැද්ද ඒ ගන්න ආහාර ප්‍රමාණය හරියට ශ්‍රය වෙන්න වැය වෙන්න තරම් තමන්ගේ කය වෙහෙසෙන්නේ නැද්ද කියන ඒවා ගැන යම් කිසි ප්‍රමාණයකින් තමන් කල් වේලා ඇතිව දැනුවත් වෙලා ඒ ගැන සැලකිලිමත් වුණොත් අර රෝග ලක්ෂණ මතුවෙන්න කලින්ම තමන්ට හඳුනා ගන්න පුළුවන් පුංචි පරීක්ෂණ කරලා තමන්ගේ ශරීරයේ සීනි ප්‍රමාණය වැඩිද කියලා. එතකොට දැන් ඒ තනත්තා කල්ලාතෝ විමසිලිමත් වුණොත් ඒ ගැන පරීක්ෂා කළොත් හඳුනා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම හඳුනාගත්තේ නැතිනම් ඉතින් අර ගැටලු ටික මතුණාට පස්සේ තමයි හඳුනා ගන්න වෙන්නේ. එතකොට ශරීරයේ යම් යම් කොටස් වලට පොඩි පොඩි හානි වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒක දරාගෙන ඊටු ටික පවත්වාගෙන යන්න වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ සමහර දුර්වලකම් අපි කල් වේලා ඇතිව දහම් කරුණු තේරුම් අරගෙන ප්‍රත්‍යවේක්ෂා කරලා විමසිලිමත්ව අපි ඒව ගැන සොයා බැලුවොත් අපට පුළුවන් දේවල් හඳුනාගෙන හානි වෙන්නට කලින්ම ඒව වළක්වා ගන්න. හැබැයි එහෙම අපට පේන්නේ නැතිනම් එහෙම සෙව්වට දැනෙන්නේ නැතිනම් ඊළඟට අපට තියෙන ක්‍රමය තමයි එහෙම කරගෙන යද්දී යම් ගැටලුවක් අරුබුදයක් මතුවෙන තැනදී අපි සොයන්න මේ ගැටලුව මතුවෙන්නේ ඇයිද කියලා. දැන් ඔබතුමීට උදාහරණයක් හැටියට මගේ අත්දැකීමක් මම කියන්නම්. එක්තරා කාලෙක අපි පන්සලෙන් ඉවත් වෙලා ගල්ලෙනකට ගියා භාවනා කරන්න මට මේ ජීවිතේම සෝවාන් ඵලයටපත් වෙන්න ඕන ඉක්මනින් සෝවාන් ඵලයටපත් වෙන්න ඕන මේ පන්සලේ ඉඳගෙන මේවා කරන්න බෑ උදේ එළි වෙච්ච වෙලේ ඉඳලා රාත්‍රී නිින්දට යනකම් හාමුදුරුවෝ තියෙන්නේ අනුන්ගේ වැඩ කරන්නයි මෙහෙම කරලා නම් නිවන් දකින්න බෑ ඒ නිසා මම ඊට පස්සේ දානෙට යන්නෙත් නෑ බණට යන්නෙත් නෑ පිළිතට පාන්සි කොල්ල මොකකටවත් මට කියන්න එපා කියලා මම නායක හඳුරවන්ට කාරණේ දැනුවත් කරලා මම වෙනම ගල්ලෙනක් සකස් කරගෙන එතනට ගියා භාවනා කරන්න. ඉතින් එතනට ගිය දවසේ මට ලොකු සතුටක් ඇති වුණා. මට හිතුණා මේ කෙලස් නැසුවම කොච්චර සුවයක් දැනෙනවද මේ ගල්ලෙනට ඇවිල්ලා මෙච්චර සතුටක් දැනෙනවනම් කියලා. ඉතින් ඒකත් එක්ක මට හිතුණා වසරක් දෙකක් යනකොට මට සෝවාන් ඵලයටවත්පත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම් ලොකු උද්‍යෝගයක් ප්‍රබෝධයක් ඇති හැබැයි ටික කාලයක් ගත වෙන්න ගත වෙන්න මේ සතුට, මේ උද්‍යෝගයේ ප්‍රබෝධය ටික ටික අඩු වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. එතකොට දැන් ගල්ලෙන කියන එක තව වාසස්ථානයක් පමණක් වගේ තත්යකට ආවා. ඊට පස්සේ ඒත් දැන් මගේ දෛනික කටයුතු දෙපාන්දර අවදි වෙච්ච එකද රාත්‍රී නිින්දට යනකම් භාවනා කරනවා සක්මන් කරනවා පිඬුසිඟා වඩිනවා තෙරුවන් වන්දනා කරනවා වතාවත් කරනවා පිළිත් සජ්ජායනා කරනවා එතකොට ඔය කටයුතු දවසේ කාලසටහනකට අනුව මම කරගෙන ගියා දැන් ඔහම යන අතරතුරේ විටින් විට අර දැන් ධර්මදේශනා වලට මම යන්නේ නැහැ කියන සම්මුතියකට ඇවිත් හිටියට ටිකක් සමීපව ඇසුරු කරන ඇතත්මය හොයාගෙන එනවා ගල්ලෙනට අනේ හම්දුනේ තාත්තා නැති වුණා අම්මා නැති වුණා ඔබ වහන්සේ බණ වලට යන්නේ නැහැ කියලා දන්නවා අනේ සමා වෙලා මේ අපේ බණට විතරක් වඩින්න කියලා ආරාධනා කරනවා දැන් මෙහෙම කියනකොටම මට ඇතුළතින් මට දැනෙනගේ මනසේ ෆෝපේ මතුවෙනවා ඒ මොකද දැන් මට හිතෙන්නේ දැන් මේ මෙතනට ආවම මම නිවන් දැක ගන්න කියලා දැන් මේ මිනිස්සු පස්සෙන් එනවා මාරයෝ වගේ කකුලෙන් අදින්න දැන් මේ මම යන ගමන මට යන්න දෙන්නේ නැහැ කියලා ඉතින් ওই සිද්ධිය නැවත නැවත සිද්ධ වෙනකොට මට කල්පනා වුණා දැන් මම පන්සලේ හිටියටත් වඩා මගේ කෝපය දැන් වැඩි වෙලා නේද? ද්වේෂය වැඩි වෙලා නේද? පන්සලේ ඉන්නකොට කවුරු හරි බණකට ආරාධනා කළොත් මම පුළුවන් නම් පුළුවන් කියනවා, බැරි නම් බැහැ කියනවා. ඒක එතනින් ඉවරයි. දැන් එහෙම නෙවෙයි මට ඇතුළ රත් වීගෙන ගිනි ගන්නවා වගේ මට කෝපය මතුවෙනවා අර මිනිස්සු ඇවිදින් ආරාධනා කරනවා. ඉතින් ඇයිද එහෙම වෙන්නේ කියලා කල්පනා කරනකොට මගේ දෝෂයක් මට පේන්නේ නැහැ. මට පේන්නේම අර ගොල්ලන්ගේ දෝෂය. මේ මිනිස්සු මේ මං ಗುಣධර්ම බලන්න යනකොට ඒකට බාධා කරනවා. ඉතින් නමුත් මට නැවත නැවත කල්පනා වුණා ඉතින් ඒගොල්ලෝ බාධා කරනාට දැන් මේ මම නේද දැවෙන්නේ. ඒ මොකක්ද ඒකට හේතුව කියලා ඉතින් දීර්ඝ කාලයක් මම ওই පිළිබඳව සෙව්වා විමසුවා ප්‍රත්‍යවේක්ෂා කළා. හැබැයි මට කලක් යනකම් මගේ දුර්වලකමක් පෙනුනේ නැහැ. ඊට පස්සේ මට දැනෙන්න ගත්තා මට එක්තරා අවස්ථාවක වැටුණා ඇත්තටම බුදුරජාණන් වහන්සේ නීවරණ ධර්ම හැටියට පුද්ගලයෝ නෙමෙයි මනෝභාවයන් නේද දේශනා කරලා තියෙන්නේ. කියන්නේ නීවරණ කියලා කියන්නේ නිවන් මඟ අහුරන ධර්ම මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. එහෙම නැතුව මේ දායකයවත්, හාමුදුරුවවත්, අම්මවත්, තාත්තවත්, බිරිඳවත්, සැමියවත්, දරුවා, ගේ දොර ඉඩකඩ ඕවා නෙමේ නීවරණ හැටියට දේශනා කළා. ඒවා නීවරණ වලට සහාය වෙන පංචකාමයන්ට අදාළ අරමුණු පමණයි. එතකොට මේ පංචකාමයන්ට අදාළ අරමුණු බාහිර තිබුණාට ඒවට අදාළ කාමච්ඡන්දය මතුවෙන්නේ අපේ මනසේ. ඒක බාහිර ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඇතුලේ ප්‍රශ්නයක්. ඒතර අපේ ව්‍යාපාදය අවුස්සන්න අපේ ද්වේෂය අවුස්සන්න බාහිර අය ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. ඒකෙන් ඇවිස්සෙන්නේ අපි මේ වැරදි විදිහට හිතන නිසා. ඉතින් එතනදි තමයි මට වැටුනේ මම මේ හැමදාම අනිත් අයට කියා දීපු දහම් කරුණ. මොකද්ද? නීවරණ ඇති වෙන්නේ Tamanගේ මනසේ. මනස අඳුරු කරන, මනස කිලිටි කරන, ප්‍රඥාව මොට කරන, යථාර්ථය නොපෙනෙන්නට සලස්වන මානසික දුර්වලකම් ටිකක් තමයි නීවරණ. මේ අනුන්ට කියා දීපු මේ කාරණය මට වැටහෙන්න කොච්චර කල් ගියාද? එතකොට එතෙක් මට හිතෙන්නේම මේ පුද්ගලයෝ තමයි මගේ නිවන අහුරන්නේ. මේ අනිත් අයගේ වැඩ තමයි මගේ නිවන අහුරන්නේ. එහෙම තමයි මට හිතුනේ. ඉතින් ඊට පස්සේ මම කල්පනා කළා ඇයි මට එච්චර ලොකු පටලැවිල්ලක් ඇති වුනේ? මේ අනිත් අයට කියා දෙන මේ සරල ධර්ම කාරණේ ඇයි මට තේරුන්නේ ඉතින් එහෙම සොයනකොට තමයි මට අවසානයේ දැනෙන්න ගත්තේ මගේ ප්‍රාර්ථනාව තමයි ඒකට ප්‍රධාන හේතුව. මොකද්ද ප්‍රාර්ථනාව? මට ඉක්මනට නිවන් දකින්න ඕන. එතකොට මට මේ ජීවිතේ ඉක්මනින් සෝවන් වෙන්න කියන අදහස. ඉතින් ඒ අදහස වැරදි හිකුත් නෙමෙයි. එහෙම එහෙම හිතුවේ නැත්නම් එහෙම උත්සාහ කළේ නැත්නම් අපි කොහොමද නිවන් දකින්නේ? ඉතින් එතකොට ඒකේ වැරද්දක් පේන්නේ නැහැ. හැබැයි තවත් කලක් ගැඹුරින් කල්පනා කරනකොට තමයි මට කාරණේ හරියට වැටහුනේ. ඒ ප්‍රාර්ථනාව තුළ මට නොදැනුවත්ව සූක්ෂම තෘෂ්ණාවක් අවදි වෙනවා. ඒ කියන්නේ සුවය කියන එක දෙආකාරයි. වේදිත සුඛය සහ අවේදිත සුඛය. නිවනේ තියෙන්නේ අවේදිත සුඛයක්. නමුත් අපට හැමතිස්සෙම ඕන වෙන්නේ වේදිත සුඛයක්. ඒ කියන්නේ විඳින දෙයක් අපට ඕන මම මට විඳින්න ඕන. මට ඒ සැපය ඕන. මට මේ දුක් විඳින්න බෑ. මට මේ පීඩාව විඳින්න බෑ. එතකොට මේ මාව කියන කෙනා සුවපත් කරලා තියාගන්න තමයි ඕන. ඒ තියෙන්නේ අර වේදිත ගුණය. ඒ වේදිත ගුණයටයි අපි ඇලුම් කරන්නේ. එතකොට අවේදිත ගුණය ඊට වඩා සූක්ෂමයි. දැන් කුෂ්ඨ රෝගයක් තියෙන කෙනෙක් දදයක් තියෙන කෙනෙක් ඒ දදය හොත්තට නිය පොතු වලින් කහනකොට සුවයක් දැනෙනවා රත් කරනකොට සුවයක් දැනෙනවා අත ගන්නකොට සුවයක් දැනෙනවා හැබැයි ඒ සුවය විඳින සුවය ඊට පස්සේ මේක අත ගන්න නැතුව කහන්නේ නැතුව මේකට ප්‍රතිකාර කරනවා අමාරුවෙන් හරි ඊට පස්සේ මේ රෝගය අහෝසි වෙනවා අහෝසි වුණාම දැන් අපෙන් අහනවා දැන් කොහොමද දැන් සනීපයි දැන් සනීපයි කියන්නේ කහනවා වගේ එකකුත් නෙමෙයි අත ගන්නවා වගේ එකකුත් නෙමෙයි රත් කරනවා වගේ එකකුත් නෙමෙයි හුලම් වදිනවා වගේ එකකුත් නෙමෙයි එතකොට සනීපයි කියන්නේ එතකොට සුවයි කියලා කියන්නේ අර දුක්ඛෙහි අභාවය දුක් නැති බව එතකොට දුක් නැති බව මිසක් එතන විඳින්නට යමක් නැහැ හැබැයි අර තුවාලේ තියෙනකොට දදේ කුෂ්ඨය තියෙනකොට කහන් කහද්දී එතකොට විඳින යමක් තියෙනවා එතකොට අන්න ඒ වගේ අපි මේ පංචේන්ද්‍රයන්ගෙන් පංචකාමයන්ගෙන් ඊළඟට මනසින් කැමති ආරම්මණයන් භුක්ති විඳිනකොට අපි විඳින යම. එතකොට හැම තිස්සෙම අපේ සිතට ගෝචර වෙන්නේ අරමුණු වෙන්නේ ප්‍රිය වෙන්නේ හුඟක් වෙලාවට ඒ විඳින ඒවා. එතකොට මේ විඳින ඒවා අත්පත් කරගන්න ඕන මට මම විඳින්න. එතකොට නිවනේ තියෙන අවේදිත ගතිය වෙනුවට අපිට යම්කිසි වේදිත සුවදායක තත්වයකට අපි නොදැනුවත්වම අපේ මනස පැටලෙනවා. ඒක හරි සූක්ෂමයි. ඒක තේරුම් ගන්න පහසු නෑ. නමුත් අර විදිහේ අර්බුදයක් ඇති වෙච්ච නිසා තමයි මම උනත් ඒක ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවේ. ඉතින් ඒක වැටහුණාට පස්සේ මම මගේ ප්‍රාර්ථනාව වෙනස් කළා. වෙනස් කළා කියන්නේ මට නිවන් දකින්න ඕනේ නැහැ කියලා නෙවෙයි. එතෙක් මම ප්‍රාර්ථනා කළේ මට මනට නිවන් දකින්න ලැබේවි. ඊට පස්සේ මම ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා මට ඉක්මනින් කෙලස් නසන්න ශක්තිය ලැබේවා. දැන් එතකොට දැන් මේකේ අර්ථය එකයි. අර්ථය උනා එක උනාට ව්‍යංජන, ඒ කියන්නේ වාක්‍ය පද වෙනස්. ඉතින් අර්ථය එක උනාට පද වෙනස් වෙච්ච ගමන් ලොකු වෙනසක් මගේ මනසේ මට දැනෙන්න ගත්තා. මට ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා හිතනකොට මගේ මනසේ ලෝකෙම ගැන ගස්ඨණයක් ඇති වෙනවා. මොකද ඒ ඔක්කොම මට බාධා කරනවා වගේ. ඒගොල්ලෝ මගේ නිවන් මඟ අහුරනවා වගේ. එතකොට ගැටෙනවා වැඩි, කුලප්පුව වැඩි, කලබලේ වැඩි, සංයමයක් නැහැ, වික්ෂිප්ත වෙනවා වැඩි. එතකොට සමහර වෙලාවට දේවල් කරන්න ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා අතපය මාංශ පේශී ඉරිලා, නහර තැලිලා, එහෙම අන්තිමට තෙල් ගගා තමයි ඒවා මේ යථා තත්ත්වයටපත් කරන්නේ. ඒ මොකද අර අර වැඩිපුර සීමාව ඉක්මවලා ඒකට ක්‍රියාත්මක කරන. ඇයි ඒ? අර ඉක්මනට මේ කැමති දේ ගන්න. එතකොට ඒවත් තුල බැලූ බැලමට වරදක් අපිට පේන්නේ. ඒ නිවන් දකින්න එහෙම කැපවීමේ මොකක්ද ඇති වැරද්ද? එතකොට කවුද චක්කපාල හාමුදුරුවෝ S2 අන්ධ කරගෙන රහත් වුණා නම් ඇයි අපි එහෙම කය ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ කියන තර්කයන්ක් අතර මතුවෙනවා. මහා සීව හාමුදුරුවෝ අච්චර නිදාගන්නේ නැතිව මේ අවුරුදු 30ක් භාවනා කළා නම් ඇයි අපි එහෙම කැප වෙන්නේ නැතුව කොහොමද මේක ලබන්නේ කියලා අපිට හිතෙනවා. එතකොට අපි කරන ක්‍රියාවේ වරදක් අපිට පේන්නේම නැහැ. පෙනෙන්නෙම නිවන් දකින්න එහෙම කැප වෙන්න ඕන එහෙම උත්සාහ කරන්න ඕන. නමුත් ඒ ස්වභාවයට එහා ගිහිල්ලා අපි මානසිකව ගැටෙන්න ගන්නකොට මානසිකව අසමතුලිත වෙන්න ගන්නකොට තමයි අපි ටිකක් හරි ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුත්තේ මේ ඇති වෙන తත්වය මොකද්ද? මේ මේ සොයන්නේ නිවනද? ඒ නිවන නම් නිවන් මඟ නම් කොහොමද මගේ මනස මේ ව්‍යාකූල වෙන්නේ? දැන් අර ඉන්දිපාද කතාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ විමර්ශාව සමතුලිත වෙන්න ඕනේ. අතුලතින් හැකිලෙන්න බෑ විතත වික්ෂිප්ත වෙන්නටත්. ඒ වගේම කුසීත බවින් හැකිලෙන්නටත් බෑ සීමා අතික්‍රමණය කරු වේගවත් වෙන්නටත් බෑ. එහෙම වුණොත් එතන සමතුලිත නැහැ. එහෙනම් යම් අසමතුලිත බවක් ඇති වෙනවා නම් සංයමය අඩු වෙනවා නම් චිත්ත ඒකාග්‍රතාවය අඩු වෙනවා නම් මනස ව්‍යාකූල වෙනවා නම් ඒ බාහිරින් බාධක එනකොට අපේ හිත ගැටෙනවා නම් සියල්ලම බැහැර කරලා අනිත් අයගේ වැඩ මොකුත් කරන්නේ නැතුව මම මගේ ගැන විතරක් බලා ගන්න ඕන කියලා ඇතුළට සිත හැකිලෙනවා නම් එබඳු තත්ත්වයන් වලදී අපි ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මේ தত্ত্বය මොකක්ද මේ ගොඩනගෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? අන්න එහෙම සොයා බලද්දී තමයි අපේ මනසේ තියෙන්නේ තෘෂ්ණා මූලික අපේක්ෂාවක් තෘෂ්ණා මූලික වීරයක් කියන එක අපට දැනෙන්න ගන්න. මොකද වීරය උපදින්නේ තෘෂ්ණාවෙන්ද එහෙම නැත්නම් ප්‍රඥාවෙන්ද කියලා හොයාගන්න එක පහසු නෑ. මොකද තෘෂ්ණාවයි ප්‍රඥාව එක ළඟින් යනවා. එක ළඟින් යනවා. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත් අයට දුන්නහම Tamanට සම්පත් ලැබෙනවා. ඒ හේතුඵල දැක්ම හේතුව සහ ඵලය පිළිබඳ ප්‍රඥාව අවදි කරගන්නයි ඒක කියන්නේ. ඒක දේශනා කරපු ගමන් අපේ අවදි වෙන්නේ තෘෂ්ණාව. අනුන්ට දුන්නාම තමයි මට ලැබෙන්නේ. ඒ නිසා දෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේක දේශනා කරන්නේ ප්‍රඥාව අවදි කරගන්න හේතුව ඵලය තේරුම් ගන්න. කර්මය කර්මඵලය වටහා ගන්න. නමුත් ඒක කිව්ව ගමන්ම අපේ මනසේ මතුවෙන්නේ තෘෂ්ණාව. ඉතින් අන්න ඒ වගේ මේ තෘෂ්ණාව ප්‍රඥාව අතර බොහොම ලේස මාත්‍රයක වෙනසකින් එහා මෙහා වෙනවා. ඉතින් ඒ එහෙම වෙන නිසා අපේ වීරිය උපදින්නේ ප්‍රඥාවෙන්ද අපේ වීරිය උපදින්නේ තෘෂ්ණාවෙන්ද කියලා තේරුම් ගන්න පහසු නෑ. මොකද වීරිය කියන ධර්මයේ කුසල අකුසල දෙකේම එදෙන. ඒ නිසා යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මේ වංචක ධර්මයකටද හසු වෙලා ඉන්නේ කියලා දැනගන්න. ඉතින් කල් වේලා ඇතිව එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න අපිට යොමු වීමක් නැතිනම් ඒ අපට සිද්ධ වුණා වගේ අඩුතරමින් යම්කිසි මානසික වියවුලක් මානසික අසමතුලිත බවක් ඇති වෙන තැන්වලදීවත් අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මේ தත්ත්වයේ ගොඩනැගෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් අර මට ඉක්මනට නිවන් දකින්න ලැබේවා කියනවට වඩා මට ඉක්මනින් කෙලස් නසන්න ශක්තිය ලැබේවා කියලා හිතන්න පටන් ගත්තට පස්සේ ලෝකය නෙමෙයි මට ප්‍රශ්නය. අනිත් අය බණට ආරාධනා කරන එකවත් අනිත් අය පාංශකූලයට පිරිතට ආරාධනා කරන එක නෙමෙයි මට ප්‍රශ්නය. ඒ ඇරයුම් පිළිබඳව මගේ මනසේ කෙලෙස් උපදින එකයි මට තියෙන ප්‍රශ්නේ. එයයි මට අභියෝගය. ඒ නිසා ලෝකයේ අන් අය නෙමෙයි මට නිවන් මඟට බාධා කරන්නේ මගේම ක්ලේශය. මට ලෝකයක් එක්කලා නෙමෙයි මේ ගනුදෙනුව තියෙන්නේ මගේ මනසත් එක්කයි කියලා කාරණේ තේරුම් ගත්තට පස්සේ මම ගල්ලෙරට ආයිබෝවන් කියලා ආයි පන්සලට ඇවිල්ලා අර වගේ දෙතුන් ගුණයකින් සමාජ සේවා සාසනික සේවා කටයුතු සිදු කරන්න පටන් ගත්තා. හැබැයි ඒ හැම මොහොතකම මගේ මනස කොතනද තියෙන්නේ මගේ ඇතුළත මොකද්ද වෙන්නේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලට ඇතුළතින් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා සැලකිලිමත් වෙන්න හැකි උපරිමයෙන් උත්සාහවත් වෙනවා. එතකොට සමාජ මෙහෙවර කරන්නත් පුළුවන්, සාසනික මෙහෙවර කරන්නත් පුළුවන්, අපේ සිත දකින්නටත් පුළුවන්. මේ දෙකම පුහුණු කරමින් ආත්මාර්ථ පරාර්ථය සඳහා අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට මූලික වශයෙන් අපිට ප්‍රත්‍යවේක්ෂණයක් අඩු නම් ওই විදිහට ප්‍රශ්න මතුවනාට පස්සේ තමයි අපිට ප්‍රත්‍යවේක්ෂා කරලා වටහා ගන්න. ඉතින් මේ විදර්ශනා මාර්ගයේ වැරදුනා කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි වැරදුණු තැන, වැරදුණු විදිහ, වැරදුණු හේතුව වටහාගෙන ඒන් නැගී සිටීම තමයි වඩා වැදගත්. ඒක සමත භාවනාවේදී වැරදුනොත් ඒවන් සිද්ධ වෙන හානිය වැඩි. මොකද එතන තියෙන එක්තරා සංස්කරණ ක්‍රියාවලිය. සිත එක එක විදිහට සකස් කර කර සකස් කර කර යන ක්‍රමය. ඒ සකස් කිරීමේදී එතන උත්සාහයෙන් සංස්කරණය කරන ගතියක්. ඒව වැරදුනොත් ඒ සංස්කරණය නැවත යථා තත්ත්වයටපත් කරගන්න දුෂ්කර වෙන්නට. විදර්ශනාවේදී හිම සංස්කරණය කිරීමේ විදර්ශනාවේදී තියෙන තියෙන විදිහට තියෙන්නරලා ඒව දිහා නිවැරදිව බලන්න උත්සාහ කරන එක. එතකොට මේ බලනකොට අපි වැරදිවට වටහා ගත්තොත් පස්සේ අපි නිවැරදිව දැක්කහම එතනින් ගැටලුව निराකරණය වෙනවා. හැබැයි වැරදි විදිහට දැක්කහම තියෙන ප්‍රශ්නේ තමයි ඒ වැරදි විදිහටමයි ඒ දිහා බලන්න පෙළඹෙන්නේ. දැන් අපි යම්කිසි අකුරක් කවුරු හරි ලියලා තියෙන අත්අකුරු කියවනකොට ඒකේ ලියලා තියෙන හයන්න අපිට තයන්න වගේ පෙනුනොත් එහෙම ඊට පස්සේ මේක තයන්න විදිහටම තමයි පේන්නේ. හයන්න විදිහට පේන්නෙම නැහැ. හැබැයි ඊට පස්සේ කවුරු හරි කියන්නේ නැහැ. උතන හයන්නයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ විදිහට බලන්න පටන් ගත්තා පස්සේ අපිට හයන්නක් ඇතුළත් වෙනවා. එතකන් අර බලපු විදිහටම තමයි වෙන්නේ. ඒක තමයි සංඥා විපල්ලාස. එතකොට අපි වැරදි විදිහට ගත්තොත් සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, ඒ විකෘති විදිහට ගත්තාම ඒ විදිහටම පේනෙන්න ගන්නවා. හැබැයි යම් මොහොතක අපි ඒක નિරවුල් කරගත්තොත් අපිට යථා තත්ත්වෙන් දකින්න පුළුවන්. ඒ නිසා සමතේදී වගේ නෙමෙයි විදර්ශනාවේදී වැරදීම පිළිබඳව අපි ලොකුවට බය වෙන්න තැති ගන්න දෙයක් නැහැ අවශ්‍ය වෙන්නේ වැරදුනා නම් වැරදුණු බව හඳුනාගෙන ඒක નિවැරදි කරගන්න ඒකම අපට විදර්ශනා මාර්ගයේ ලොකු අත්දැකීමක් වෙනවා දැන් ඔය මට වැරදිච්ච දේම තමයි මට මගේ මනස අවබෝධ කරගන්න දුර්වලකම් අවබෝධ කරගන්න වංචක ධර්ම හඳුනා ගන්න උදව් වුනේ ඒ උදව් වෙච්ච නිසා තමයි අද මට ඒක තව කෙනෙකුට මඟ පෙන්වීමක් හැටියට කියා දෙන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒ නිසා විදර්ශනා මාර්ගයේදී වැරදීම ගැටලුවක් නැහැ. ප්‍රත්‍යවේක්ෂණය අවශ්‍යයි. වැරදුණු තැන හඳුනාගෙන සකස් කර ගැනීම. ගොඩාක් සිං ඒ කාර්යයෙන් පැහැදිලි කරාට වහන්සේලාටත් මෙතනින් සියලුම දෙනාටත් උතුම් නිර්වාණයම අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.